කළේ වචන බුද්ධිමත් පින්නතුනි ඔබ සෑම දිනාටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝ රැකවරණයි දැන් අප සියලු දෙනාම සසර දුක් නැතිකොට නිවන් සම්පත් ලබා ගැනීම සඳහා ඉදිරියට ගමන් කරන යෝගාවචර පිරිසක් එහෙමනම් මේ උත්තමාර්ථය අපට හඳුන්වා දුන්නා වූ තුනුවන්ට নমස්කාර කරගෙන ඉදිරියට ගමන් කරමු. නමෝ තස් භගවතු නමෝ තස් භගවතු සම්බුද්දස්ස නමෝ තස්ස ඉතිපිසෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිසරං ඒවමනුසා โกปนัยโกปัจจัตตังเวทิธรรมโวสุปฏิปันโนภะคะวะโตสาวกสังโฆจุปฏิภะคะวะโตสาวกสังโฆญาณปฏิปันโน සංඝෝ සාමීචි පටිපන්නෝ යදී අන්තකාරි පුරිස යුගානි ඒස භගවතෝ සාවක සංඝෝ ආුනේයෝ ආුනේයෝ පුඤ්ඤහි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සම්මපාපස්ස කරණා අරහාදී බුදුගුණයන් සීකත්වීපත් කරගෙන සිරිත් පරිදි බුද්ධානුස්සති භාවනාවේ යෙදෙන්න ඊළඟට මෛත්‍රී භාවනාවේ යෙදෙන්න දැන් දන්නවනේ ක්‍රමය හොඳා දැන් ඇස් වලින්න දැන් පිරිමි කට්ටිය නැගිටින්න ඔක්කොම කවුරු හරි පුළුවන් නම් ගණන් කරන්න කීයක් ඉන්නවද කියලා කී දෙනෙක් ඉන්නවද? අසෝභායි ඈ 155යි. 175යි. ඒ ඔක්කොම 275. එකසිය පනස් පාය වාඩියෙන්න්නම දැන් ඔය එකසිය පනස් පහක් පිරිමින්නවා ඒකින් මේ හොඳටම වයෝ වෘද්ධාය හැර දුවල පැනල වැඩ කරන්න පුළුවන් අයගෙන් 100ක් ඕන කරනවා මේ ලබන සතියේ දාන ටික බෙදා ගන්නට. ඒ සංවිධායක මණ්ඩලයක් වශයෙන් අපි ඒකපත් කරලා වයසක ඇත්තෝ අපි ඉන්නවනවා දානේ බෙදන්න පුළුවන් අපි 100ක් ගන්නවා. මොකද ගිය පාර වගේ පොර කණ්ඩ තියන්නේ නැහැ මේ සැරේ. ඊසරේ පොරකෑමනේ මේ සැරේ සියලු දෙනාම වාඩි කරවන පුතෝල වාඩි කරවන ස්වාමීන් වහන්සේලාටයි ආර්ය සංඝරත්නයටයි මේ දාන දෙන්නේ ස්වාමීන් වහන්සේලා විතරක් නෙමෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටයි දාන දෙන්නේ. එතකොට 1500ක් විතර වාගේ වෙයි කියලා මට හිතෙනවා. මොකද පිටිනුත් එනවා. ඉතින් ඒ කට්ටියත් අපි ගන්නවා මේකට. ඉතින් මෙහි ඉන්න ඔය පිරිමි 150 අපි දැන් ගක් වයෝවෘද්ධය ඉන්න පුළුවන් එතන ඒ කට්ටිය හැර 100ක් අපිට ඕන කරනවා දානට බෙදන්න. මොකද එක යුනිට් එකකට 10ක්වත් දාන්න ඕනේ. යුනිට් 10ක්වත් දාන්න ඕනේ 100 <clears throat> 100වත්. ඊට පස්සේ 100 යුනිට් 10ක් දැම්මම 1000 නේද? ඉතින් ඒ ඒ විදිහටයි සංවිධානය කරලා තියෙන්නේ. ඒ පිරිමි කට්ටිය මතකයි නෑ මම කිව්වේ ඒක. පිරිමි කට්ටිය එදා උදේට එන්න කාන්තා පක්ෂය ඒත් ඒ වෙලාවට මෙන්න ප්‍රශ්නයක් නෑ ඉතින්. කාන්තා පක්ෂයටත් ඉතින් මේ කාන්තා පක්ෂය අයින් කළා නෙමෙයි. <laughs> කාන්තා පක්ෂේ නැගිටින්න කිව්වනේ 500ක් විතර ඉන්නවා. ඈ ඉතින් මම මේ පිරිමි කට්ටිය ගත්තේ අඩු ප්‍රමාණයක් අපිට ඕනේ කරන්න දාන ටික බෙදා ගන්න. එහෙනම් වරදන්න ගෙරෙන්නේ නැතුව යනවනේ. <laughs> එහෙනම් මේ පිරිමි කට්ටිය උදේ ඇවිදිලා කාන්තාපක්තියන් ටිකක් 9ට 10ට ආවක් කමන්නේ. අපි මේ 11ට දාන්නේ තියෙන්නේ ඒ කාන්තා පිරිස 9ට 10ට ආවක් ප්‍රශ්නයක් නැහැ. පිරිමි කට්ටිය නම් එන්න ඕනේ. ඒ වෙනද යන වෙලාවටම එන්න ඕනේ. මොකද මේ පුට්ටු ටික අස් කරලා මේ කුඩු ටික තියාගෙන එතකොට කෑම ටික සකස් කරගන්න මේ ඔක්කොම වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් මතකයි නේද? ඔය පිරිමි කට්ටිය එන්න උදේ වෙනදා එන වෙලාවටම 8 වෙනකොට එන්න කාන්තා පක්ෂේ නම් 9ට 10ට ආවත් කමන්නේ. එච්චරයි ඒ ගැන කියන්න තියෙන්නේ. ඊළඟට මේ එළියේ වාහන නැවැත්වීම කියන එක නම් පොඩ්ඩක් අපිට පන්සල පැත්තට දාන්න වෙනවා. ඒ වාහන පාක් එකක් හදලා තියෙනවා මං වාහන 50ක් වුණත් නවත්තන්න පුළුවන් ඒකේ. එතකොට මෙතන අපිට ඉඩ කඩ ගන්න පුළුවන්. අනික පිරිසිදුව තියාගන්න පුළුවන්. ඒක නිසා මේ වාහන වල එන කට්ටිය කාරුණික වෙන්න හොඳයි. වාහන එහා පන්සලේ පාක් කරලා මෙහාට පයින් එන්න. මොකද ඉස්සර රජවරු පවා භාවනා මධ්‍යස්ථාන වලට ගිහින් තියෙන්නේ පයින් ගිහින් තියෙන්නේ වාහන වල ගිහින් නැහැ. ඒ අර නිහඬතාවය ආරක්ෂා කර ගැනීම සඳහා. එදෙන ගෞරවයක් වශයෙන්. ඒ කරන ඒක නිසා එහෙම කරන්නේ නැහැ. මොකද ඔතන ඉඳන් මට පයින් එන්න පුළුවන් නම් ඒගොල්ලන් තේන්න දරුවේ. හ්ම්. ඉතින් වාහන පන්සලේ දාන්න පන්සලේ ඉඳ තියෙන ඕන තරම් මම වහන පාක් එකක් හදලා තියෙනවා වස්තේ. මිදුලේ දාන්න පුළුවන් 50 100ක් වුණත් දාන්න පුළුවන්. දැන් එදාටත් වාහන ගොඩාක් එයි. කොහොමදත් මෙතන නිදහස් වෙලා තියෙන්නේ හොඳයි නේද? හොඳයි නේද? එතකොට මෙතෙන් පයින් එන එක නේද වඩා ගෞරවයක් තියෙන්නේ. ආන් ඒකයි. ඉස්සර රජවරුගෙන් තියෙන්නේ යානෙන් යන්න පුළුවන් ප්‍රමාණය යානෙන් යනවා. ඒ කියන්නේ ටිකක් ඈතින් වාහනේ නවත්තලා එතන ඉඳන් ආගමෙන් ගින් තියෙන්නේ. ඒ ස්ථානයේ ගෞරවයට එහෙම කරලා තියෙන්නේ. එහෙනම් ඒකත් මතක තියාගන්න හොඳයි. එතකොට දැන් මේ දානීය සඳහා වැඩ කටයුතු දැන් සෑහෙන දුරට අපි දැන් සකස් කරලා තියෙනවා. ලබන සතියේ කියන්නේ ලබන සෙනසුරාදා ඒවත් පස්වෙනිදා ආර්ය සංඝ රත්නය 1500කට විතර වාගේ ප්‍රමාණයකට දන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ස්වාමින් වහන්සේලා පූජ්‍ය පක්ෂයත් 40 50ක් විතර ඉඳී. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස තමයි දාණය දෙන්නේ. හැබැයි දාණය දෙන්නේ එක වෙලාවෙමයි. ස්වාමින් වහන්සේලාටත් දාණය බෙදනවා. අනිත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන කට්ටියත් එකටමයි දාණය බෙදන්නේ. එතකොට තමයි මට සතුටු වෙන්න පුළුවන්. දැන් ගිය පාර මට සතුටු වෙන්න බැරි වුණා. හ්ම්. පුටු තියෙන පුටු 1000ක් මදි නම් 2000 කරගමන්නේ මම පුටු ගේනවා කොහෙන් හරි. එනන්න පුටු තියලා පුටු වල වාඩි කරවන ඔක්කොම. වාඩි කරලා ඉවරලා පිටන් දීලා දාන බෙදනවා. ඒක නේද හොඳ? හානිකයි. එහෙනම් අපි දැන් ඉදිරියට ගමන් කරමු. දැන් එදා අපි කායානුපස්සනාව ඉවර කළා සති ප ဋ ාණ කාය අනුපස්සනාව සම්මා සතිය කයට පිහිටවගෙන කය අනුව ඇත්ත දකිනවා කියන එකයි මොකද්ද ලෝකේ පිළිබඳව ඇත්ත අනිත්‍යයි දුකයි අනාත්මයි එතකොට මේකෙන් ඉස්සල්ලාම දකින්න ඕනේ දුක. දුක තමයි අපි අනුභව කරන ඵලය. හේතුව තමයි අනිත්‍ය. යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් එතන දුකයි. යද නිච්ඡං තන් දුක්ඛං යම් දුක්ඛං තදනත්තා. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක වටිනාකමක් නැහැ ඒකේ. ඒක සාර ධර්මයක් නෙමෙයි. ඒක අසාර ධර්මයක්. නොවටිනා දෙයක්. තමන් කියන දේ අහන්නෙත් නැහැ. තමන්ගේ වසඟේ පවතින්නෙත් නැහැ. මෙන්න මේක තමයි ලෝකයේ පිළිබඳව ත්‍රිලක්ෂණය. ඉතින් මේක ඉස්සල්ලාම පටිච්ච සමුප්පාද න්‍යායට අනුව දුක තමයි දකින්න ඕනේ. දුක තමයි ඵලය. ඵලය තමයි දකින්න ඕනේ ඉස්සල්ලාම. ඊළඟට කය සම්බන්ධ කරගෙන විඳින්නා වූ දුක තමයි ඉස්සල්ලා දකින්න ඕනේ. මොකද මේ අපිට ඉස්සල්ලා මේ ලෝකයෙන් අරමුණු වෙන්නේ මොකද්ද? කය ආරමුණු වෙන්නේ. බඹයක් පමණ උසට මාතර තියෙන කය. ඊට පස්සේ තමයි වේදනාව, චිත්ත, ධම්ම කියන ඒවා ආරමුණු වෙන්නේ. ඒක නිසා කය සම්බන්ධ කරගෙනම ඒක ආරම්භ කරන්න ඕනේ. ඒක නිසා කායानुපස්සනාව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. සති ප ဋ ාණ කාය අනුපස්සනා සම්මා සතිය කයට පිටවගෙන කය අනුව ඇත්ත දකින්න කියලා. එතකොට සෝතාපන්න වීම සඳහා අපිට අවශ්‍ය කරනවා මෙන්න මේ ටික. සතර සතිපට්ඨානේ, සතර ඉද්ධිපාද, සතර සම්‍යක් ප්‍රදන් වීර්ය, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙතන තියෙනවා 37ක්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ ඔන්නවට. මේවෙන් හතරෙන් එකක් වැඩෙන්න ඕනේ සෝතාපන්න වෙන්න. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ 30 වෙනි එක 29ක් වැඩිලා අවසාන වෙනකොට තමයි 30 වෙනි එක වැඩින්නේ. 30 වෙනි එකත් එක්කලා තවත් අංග 7ක් ඇති වෙනවා. අන්න එතකොට 37යි. එතකොට මේවා දැන් අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. දැන් මේ පරණ කට්ටියට විශේෂයෙන් මේ මම හිතන්න කියන්නේ අලුත් කට්ටියට තා වැඩිලා නැහැ ඒවා. අලුත් කට්ටියට තවම වැඩිලා නැහැ. පරණ කට්ටියට වැඩිලා ඇති. සතර සතිපට්ඨානය. කයට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුළුවන්ද? පුළුවන් බව Taman දන්නවද? ඔන්න හිතර බලන්න. වේදනාවට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුළුවන්ද? පුළුවන් බව Taman දන්නවද? වේදනේ එතකොට සිතට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍ක්ෂණය දකින්න පුළුවන්ද? පුළුවන් බව දන්නවද? ස්වභාව ධර්මයට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුළුවන්ද පුළුවන් බව දන්නවද මෙන්න මේක තමයි සතර සතිපට්ඨානේ දැනගන්නවා කියලා කියන්නේ එතකොට <clears throat> කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන කියන මේ අනුපස්සන අතරින් ත්‍රිලක්ෂණේ දකින්න පුළුවන් බව දැනගන්නවා කියන්නේ ත්‍රිලක්ෂණේ දැකලා තියෙනවා කියන එකයි දැනගන්නවා කියන්නේ ඒකයි එතකොට මේ ත්‍රිලක්ෂණය මේ විදිහට දකිනකොටම සතර ඉද්ධිපාද ඇති වෙනවා. සතර ඉද්ධිපාද කියන්නේ <clears throat> ඡන්ද, චිත්ත, විරිය, වීමංස. මේ පරණාය මේවා හොඳට මට Taman ළඟ තියෙනවද කියලා බලන්න. නැත්තම් මේ භාවනා පන්තියට ඇවිදින් වැඩකුත් නැහැ. Tamanට ඡන්දය තියෙනවද? ඡන්දය කියන්නේ නිවන් දැකීමේ කැමැත්ත. ශ්‍රද්ධාව කියන්නේ ඒක තමයි. ඡන්දය. චිත්ත චිත්ත කියලා කියන්නේ චිත්ත පාරිශුද්ධියේ ආරම්භය. චිත්ත පාරිශුද්ධිය ආරම්භ වෙන්න නම් ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව නැති අය ධානවලට යනවා, සමාධියට යනවා. ඒ කට්ටියට චිත්ත පාරිශුද්ධියක් නැහැ. ඒ කට්ටිය ධානවලට යන්නේ බ්‍රහ්ම ලෝකයට කෑදරකමින්, තණ්හාවෙන් යන්නේ කොටින්ම කියනවනම්. ඒතකොට මැජික් පෙන්වන්න හිතාගෙන කෙනෙක් ධානවලට යන්න පුළුවන්. එතන චිත්ත පාරිශුද්ධියක් නැහැ. සම් ශ්‍රද්ධාව තියෙන පුද්ගලයෙක් ධානයකට යන්නේ කෙලෙස් දැවීම සඳහා නිවන් දැකීම සඳහා සිත පිරිසිදු කර ගැනීම සඳහා මිසක් තවත් ලෝකයකට වින් ගන්න නෙමෙයි. අන්න ඒකයි මම කිව්වේ චිත්ත පාරිශුද්ධිය කියන්නේ ඔන්න ඕකයි. ඡන්ද චිත්ත. හැදෙන්නේ. එතකොට මේ චිත්ත පාරිශුද්ධිය ආරම්භයේ තියෙන්නේ ඔන්න ඔතනින් තමයි. ඒකට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, ඡන්දය තියෙන්න ඕනේ නැත්නම් බෑ. ඡන්දය තමයි මුලටම එන්නේ. ඡන්දය කියන්නේ නිවන් දැකීමේ කැමැත්ත. නිවන් දැකීමේ කැමැති පුද්ගලයා සමාධිගත වෙන්නේ නිවන් දැකීම සඳහා මිසක් තවත් ලෝකයකට රිංගන්න නෙමෙයි. Taman තුල ඒවක් තියෙනවද කියලා දැන් බලන්න. විරිය කියන්නේ උත්සාහය, වීරිය. මේ ලෝකයේ ගිනි ගොඩක් කරදරයක්, හිසරදයක්, පීඩාවක්, අසද්ධර්මයක්, අසහනයක්. මේක දැක්ක පුද්ගලයාට තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ශ්‍රද්ධාව ඇති වුණු පුද්ගලයා යදම් දාලා බැඳලා තිබ්බත් මේ ලෝකයේ තුල නවත්තන්න බෑ. කඩාගෙන යනවා. වීරිය කියන්නේ යන් ඒකයි. වීරිය කියන්නේ ඒක තමයි කොහොම හරි අපි මේකෙන් ඈතර වෙලා යන්න ඕනේ කියලා දැඩි උත්සාහයක් ඇති වෙනවා. ඒ උත්සාහය ඇති වුණාන් පස්සේ මෙයා ඉදිරියට යනවා කොහොමද? වීමංස. වීමංසය කියන්නේ ධර්මය ගැන හිතමින් ඉදිරියට යනවා. ධර්මයේ ගැන හිතමින් යෝනිසෝ මනසිකාරයෙන් ඉදිරියට යනවා. ආම් බලන්න සතර ඉද්ධිපාද සද්ධාව මත පදනම් වෙලා නේද ඔක්කොම තියෙන්නේ. ඡන්දේ තියෙනවා නම් අනික්ක තියෙන්න ඕනේ නේද? ආ මේකයි. එතකොට මේ ඡන්දය ඇති වෙනවා කියන්නේ සතර සතිපට්ඨානෙ දැක්කට පස්සේ. ශ්‍රද්ධාව ඇති වෙනවා කියන්නේ. එකින් එක එකින් එක එකට ගැට ගහලා තියෙන පින්නතුනි මේවා. හ්ම් සතර සතිපට්ඨානෙ සතර ඉන්දිපාද. එතකොට මේ මෙතන රිද්දි කියන වචනේ තේරුම ඔය හුඟක් දෙනෙක් හිතන්න පුළුවන් මේ ප්‍රාතිහාරී පෑමක් කියලා. ඉතින් ප්‍රාතිහාරී පෑමක් නෙමෙයි මෙතන තියෙන්නේ. රිද්දි සංස්කෘතයෙන් ඉද්දි පාලියෙන් සිද්ධි කියලත් කියනවා. සිද්ධි කියලා කියන්නේ සොකීය අභිමතාර්ථය කියන එකයි සිද්ධිය කියලා කියන්නේ. එතකොට සිද්ධි, ඉද්දි, රිද්දි. පාද කියලා කියන්නේ පියවර. ස්වකීය අභිමතාර්ථය මස්තක ප්‍රාප්ත කර ගැනීම සඳහා අවශ්‍ය කරනවා පියවර හතරක්. ඒ හතරට තමයි සතර ඉද්ධිපාද කියලා කියන්නේ. එහෙම නැතුව උඩින් යනවා යටින් යනවා ඒවට නෙමෙයි ඈ. ඒ පියවර හතර තමයි දැන් අපේ අභිමතාර්ථය මොකද්ද? නිවන් දැකීම නේද? ඉතින් නිවන් දැකීම සඳහා ඡන්ද, චිත්ත, විරිය, වීමංස තියෙන්න ඕනේ. ඒවා තියනවද කියලා බලන්න. තියනවනම් සතුටු වෙන්න. මෙච්චරයි. මෙච්චර කාලයක් භාවනා පන්තියට ඇවිදilla දැන් මට මේවා තියෙනවා කියලා සෑහීමකටපත් වෙන්න. සතුටටපත් වෙන්න. නැත්තම් මන්දෝසහයි වෙන්නත් එපා. ඇති කරගන්න උත්සාහ කරන්න. මම මේ අලුතෙන් ආපු කට්ටියට නෙමෙයි මේ ටික කියන්නේ පරණ කට්ටියට. මෙතන ඉන්නවා දැන් අවුරුදු ගණනාවක් මේ භාවනා පන්තියට එන කට්ටිය. ඉතින් මේ කට්ටිය මියා තියනවද කියලා බලන්න තියනවනම් සතුටටපත් වෙන්න. එතකොට සතර සම්‍යක් ප්‍රදන් වීර්යය. සතර සම්‍යක් ප්‍රදන් වීර්යය කියන්නේ උපං කුසල් දියුණු කරගන්න ඕනේ. නූපං කුසල් ඇති කරගන්න ඕනේ. උපං අකුසල් යට කරගන්න ඕනේ. මර්ධනය කරගන්න ඕනේ. නූපං අකුසල් වලට ඇති වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. මෙන්න මේක තමයි සතර සම්‍යක් ප්‍රදන් වීර්යය කියන්නේ. මේක මම කෙටි කරලා දෙන්නම්. සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි. එච්චරයි. සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් කල යුතුයි කුසල කළ යුතුයි. ඕක තමයි බුද්ධ ශාසනය කියන්නේ. බුද්ධ ශාසනය කියන්නේ සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සකිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං. ඒතර මේ සතර මේ සතර සම්‍යක් ප්‍රදාන විරිය තමා තුළ තියනවාද කියලා දැන් බලන්න ඕනේ. තියෙනවා නම් සතුටටපත් වෙන්න. තේරුණේ? නැත්තම් ඇති කරගන්න උත්සාහවන්ත වෙන්න. ඔය අලුත් කට්ටියත් ඔය ඇති කරගන්න ඕනේ. සද්දා භාවනාවෙන්ම ඔය සීල භාවනාවට යනවා. සියලු බව ලෝකයේ සඳහාය. සියලු කුසල් නිර්වාණය සඳහාය. ලෝකයේ අතහල යුතුය කියන තීරණය ගන්නවා සමගම සියලු පව් ටිකෙන් ටික ටිකෙන් ටික ඉවත් වෙනවා. එයාට ලෝකයේ ලෝකයේ යථාර්ථයේ දුකක්, කරදරයක්, හිංසාවක්, පීඩාවක්, ගිනි ගොඩක් කියලා දැක්කයන් පස්සේ මේ දුක ගොඩ ගහගන්න හොරකම් කරන්න ඕනේද? බොරු කියන්න ඕනේද? කේලම් කියන්න දඬු මුගුරු ගන්න අවශ්‍ය නැහැ. සියලුම පස්පව් දසකුසල් සියල්ලක්ම අයින් වෙනවා. මේ තීරණේනකොටම සතර සම්‍යක් ප්‍රදන් විරිය කියන්නේ ඒකයි. ඒවත් තියනවාද Taman තුල? තියෙනවා නම් සතුටටපත් වෙන්න. නැත්තම් මන්දෝසාය වෙන්න එපා. උස්සාවන්ත වෙන්න බැරි වෙන්නේ නැහැ. ඔය ඇති කරගන්න පුළුවන්. සතර සතර සම් සතර සතිපට්ඨානයේ සතර ඉද්ධිපාද සතර සම්‍යක් ප්‍රදාන වීර්යයේ පංච ඉන්ද්‍රිය තියනවාද බලන්න. පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ සද්දා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ශ්‍රද්ධාව Taman තුල තියෙනවද? සතිය කියලා කියන්නේ සතිපට්ඨාන භාවනා කරනවා කියන එකයි. හැම ඉරියව්වක් ළඟදීම සතියෙන් ඉන්නවා කියන එක. සද්දා වීරිය. වීරිය කියලා කියන උත්සාහය. දැන් මේ සද්දාව ඇති වෙනකොටම මේක දමල ගහලා යන්න ඕනේ කියන විශාල වීරියක් ඇති වෙනවා නේද? එතකොට ඒවා තියනවද කියලා බලන්න. සද්දා වීරිය. සති. එතකොට මේ වීරියෙන් මේ පුද්ගලයා කොහොමද යන්නේ? සතියෙන් යන්නේ. සතියෙන් යන්නේ කියන්නේ සිහියෙන්. සතිපට්ඨාන භාවනාවේ යෙදෙනවා. හැම ක්‍රියාවක් ළඟදීම දුක දකිමින් ඉදිරියට යනවා. සද්දා, වීරිය, සති. සමාධි හැම ක්‍රියාවක් ළඟම සතියෙන් යනකොට ඒ තුළම සමාධිගත වෙනවා. දැන් මේ අනිත්‍ය දකිනකොට පංච උපාදානස්කන්ධය දකිනකොට විඥාන නාම රූප දකිනකොට ඒ තුළම සමාධිගත වෙනවා. අන්න පඤ්ඤා ඊට පස්සේ ප්‍රඥාවට යනවා. දැන් බලන්න ඒකෙ මුල බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ශ්‍රද්ධාව නේද? ශ්‍රද්ධාවෙන් වීරිය, වීරියෙන් සතිය, සතියෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාව. ඔය මොනවා කළා ශ්‍රද්ධාවෙන් තොරව කිසිම ගුණධර්මයක් ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධා බීජං කියන්නේ ඒක නෑ. තේරුණා නේද? ශ්‍රද්ධා බීජං කියන්නේ ඒකයි. මේ ශ්‍රද්ධාවේ තියෙන බලය කුමක්ද? කත්තක භික්කමේ ශ්‍රද්ධා බලං දත්තබ්බං චතුස සෝතාපට්ඨියංගේසු. ශ්‍රද්ධාවේ බලස්ථානයේ දකින්න සතර සෝතාපට්ඨියංග දිහා බලන්නලු. ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන්මයි සෝතාපන්න වෙන්නේ. මොනවා කරලා ශ්‍රද්ධාවෙන් තොරව සෝතාපන්න වෙන්න බෑ. ආන් ඒක නම් සද්දා භාවනාවට මම විශේෂණක් දෙන්නේ. හැම දෙයකටම මුල සද්දාව. සතර සතිපට්ඨානේ දැන් සතර සතිපට්ඨානේ දකින්නකොටම ශ්‍රද්ධාව ඇති වෙනවා. ඊට පස්සේ බලන්න ඡන්ද චිත්ත විදිය වීමන්ත. ඊළඟ ශ්‍රද්ධාවෙන් තමයි ඉදිරියට වීරියෙන් යුක්තව ගමන් කරන්නේ. සතර සම්‍යක්පදන් වීර්ය පංචේන්ද්‍රිය. පංචේන්ද්‍රිය මුලට තියෙන්නේ මොනවායි? සද්දින්ද්‍රිය. ශ්‍රද්ධාව. ඊළඟට පංච බල තියනවාද කියලා බලන්න. ඉන්ද්‍රිය කියන්නේ නිවන් දැකීමේ නායකත්වය. බලය කියන්නේ ශක්තිය. නායකයෙක් හිටියට වැඩක් නැහැ ශක්තියක් නැත්තම්. මේ පංච බලවල දෙන්නේ තෝමයි. සද්දා බලං, විරිය බලං, සති බලං, සමාධි බලං, ප්‍රඥා බලං. ඒතර පංච ඉන්ද්‍රියමයි පංච බලවල තියන්නේ. මේ පංච බලය ලැබෙන්නේ සද්දාව තුළින්මයි. එතන තියෙන මුළු සද්දාව නෑ නේද? සද්ධා බලං සති බලං විරිය බලං සති බලං සමාධි බලං ප්‍රඥා බලං දැන් සතරට සතරටපත් වෙන්න පුළුවන්ද ඕවා එක්තරා ප්‍රමාණයකටවත් Taman තුල තියනවාද එතකොට චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ ඉන්ද්‍රිපාදා චත්තාරෝ සම්මප්පදාන පංච ඉන්ද්‍රිය පංච බල ඊළඟ සත්පොඥංග තියනවාද බලන්න නිකම් මේ සත්පොඥංග කෑක් ගහ යෝගිකතර වැඩක් නෑ තමන් ඇති කරගන්න ඕනේ. තේරුණා නේද? සත්පොඥංග වැඩෙන්න මම දැන් කමඨාන් දීලා ඇති කට්ටියට. සති ධම්මවිජය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා හැම කමඨහනකින් මම ඔබ වැඩෙන කමඨහන් දුන්නේ. සති කියලා කියන්නේ සම්මා සතියෙන් ඉන්නවා කියන එකයි. සම්මා සතියෙන් ඉන්නවා කියන්නේ හැම ඉරියව්වක් ළඟදීම දැනගත්ත හොඳ දෙයට අනුව ජීවත් වෙනවා කියන එක. දැන් පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධය හැම ඉරියව්වක් ළඟදීම ක්‍රියාවක් ළඟදීම පංච උපාදානස්කන්ධය දකිනවා. අන්න සති. ධම්ම විචය ඊළඟට ඇත්ත පේනවා. මොකක්ද ඇත්ත? පංච උපාදානස්කන්ධයේ හැර මේ ලෝකයේ කිසිවෙක් නැත, කිසිවක් නැත. ලෝකය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයාගේ පැවැත්මක් පමණයි. විඥාන නාම රූප යාගේ පැවැත්මක් පමණයි. ඒ පැවැත්ම හැර තවත් සතේ පුද්ගලයෙක් මමෙක් නැහැ. අන්න ධම්ම විචය. විරිය කියන්නේ මේක දකිනකොට විශාල වීරියක් ඇති වෙනවා. මම ඇත්ත දැක්කා කියලා. මෙච්චර කාලයක් මම මුලා වෙලා හිටියේ අද මම සතේ පුද්ගලයෙක් මමෙක් නැති බව අවබෝධ කරගත්තා කියලා විශාල වීරියක් ඇති වෙනවා. වීරියක් ඇති වෙලා මේක දිගටම වඩන්න ඕනේ කියලා විරිය පාරමිතාව පූර්ණේ කරගෙන ඉදිරියට යනවා. සති ධම්මයේ විරිය, පීති. ඊට පස්සේ මෙයාට හැම තැනම ඇත්ත පේන්න පටන් ගන්නවා. ඇත්ත පේන්න පටන් ගන්නකොට හරිම සතුටක් ඇති වෙනවා. පීතිය කියන්නේ ආන් මේකයි. සත්‍ය හොයාගෙන ගියා, සත්‍ය ලැබුණා. දැන් හරි සන්තෝෂයි. තේරුණේ? සද්දා සති ධම්මයේ විරිය පීති පස්සද්දී. ඊළඟට මේ දැන් ගොඩ ගහන්න දෙනක් තියනවාද? කොට ගහන්න තැනක් නැහැ. සතේ පුද්ගලයෙක් මමෙක් නැති බව දැක්කනම් කොතනද කොට ගහන්නේ? මොනවද කොට ගහන්නේ? දුකද මේ කොට ගහන්න හදන්නේ? ගිනි කොට වැඩි කරගන්නද නැහැ. සියලුම දේවල් පින්නොති කඩාගෙන වැටෙනවා, සැහැල්ලු වෙනවා. පස්සද්ධිය කියන්නේ මේකයි. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය ලවතා, චිත්ත ලවතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා ආදී සිතයි කය දෙකම සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. අන්න පස්සද්ධිය. ඊළඟට සමාධි. ඒ කමඨහන තුනම සමාධිගත වෙනවා. ආශ්‍රය කරන්න එකෙක් නැති බව පැහැදිලිව පේනවා. දැන් උපේක්ෂාව. ආශ්‍රය කරන්න එකෙක් නැහැ. විඥාන නාම රූපයගේ පැවැත්ම නම් ලෝකේ කියන්නේ මොකද ආශ්‍රය කරන්නේ? තේරුණා නේද? මෙන්න සත්‍තපොඥංගය. දැන් ඔයගොල්ලෝ බලන්න මේ හාමුදුරුවෝ කියන දේවල් අපි ළඟ එක්තරා ප්‍රමාණයකටවත් වැටිලා තියනවාද කියලා. ඊළඟට සම්මා දිට්ඨිය සමග අනික් අංග හත ඇති වෙනවා. ඔතෙන් එනකොට 29යි සම්මා දිට්ඨිය 30 වෙනි එක සම්මා දිට්ඨිය ඇති වෙනකොටම සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මෙන්න මේ සත්පුජ්ජංගේ වැඩිලා මේක පරිපූර්ණ වෙනකොට මහා ප්‍රඥාවට යනවා හතරෙන් එකක් වරිනකොට සෝතාපන්න දෙකෙන් හතරෙන් දෙකක් වරිනකොට සකදාගාමි හතරෙන් තුනක් වරිනකොට අනාගාමි හතරෙන් හතරම සත්‍තපඥංගේ වරිනකොට අන්න රහතන් වහන්සේ එතන වැඩ ඉන්නවා තේරුණා නේද ඉතින් මම මතක් කළේ මේ පින්නතුන්ට මේ භාවනා පන්ති දෙවිදින්න ලැබිලා තියෙන දේවල් පිළිබඳව පොඩ්ඩක් හිතලා සතුටු වෙන්න ඊළඟ සප්ත ආර්ය ධනෙ තමයි ළඟ තියනවාද කියලා බලන්න සද්දා ධනං, සීල ධනං, හිරි ධනං, උත්තප්ප ධනං, සුත ධනං, ත්‍යාග ධනං, පඤ්ඤා ධනං. මේ ඔක්කොටම ප්‍රඥාව පදනම් වෙන්න ඕනේ. දැන පැහැදීම නේ. දැන කියන්නේ ප්‍රඥාව නේ. ඈ. එතන තියෙන්නේ මොකද? සද්දාව නේද මොනට තියෙන්නේ? සද්දා ධනං, සීල ධනං ඔය තියෙන්නේ. දැන් සතුට වෙන්න පුළුවන්ද? තමන් ළඟ ඒවා තියනවාද කියලා. ඇහැක්කිද? <laughs> ඈ ඔන්න ඔතන තමයි අපිට තියෙන සැනසීම තියෙන්නේ. ධම්ම පීටි සුඛං සේති. මේ භාවනා පන්තියෙන් මේ ටික අපි ලබාගෙන තියෙනවා කියලා හතුරටපත් වෙන්න. ඉතින් මේක දිනු කරගන්න. අමුතුවෙන් සකදාගාමි කමඨහන් කියලා જાතියක් නැහැ. ඕකම දිනු කරගන්න. දිනු කරගෙන දිනු කරගෙන යනකොට ආත්ම දිට්ඨිය ටිකෙන් ටික ටිකෙන් ටික සියුම් වෙලා අවිද්‍යාව තුනී වෙලා විද්‍යාව ඇති වෙලා ආත්ම දිට්ඨිය සමුච්ඡේද ප්‍රහාණය වෙයි අන්න එදාට සසර දුක ඉවරයි. අන්න එදාට රහතන් වහන්සේලා බිහි වෙයි. වරදින්නේ මේ ආත්ම භාවයේ තුලදීම මේ වැඩේ කරගන්න පුළුවන්. ඒක නිසා මේ භාවනා පන්තියට යලිත් යලිත් යලිත් යලිත් එන්න සහභාගී වෙන්න මේ දැන් අපිට ඇති කියලා හිතන් දෙපා රහත් උනයන් පස්සේ නම් ඇති කියලා හිතවර කමන්නේ නැහැ. තේරුණේ? දැන් මොකද මේ මද දැන් ඔය හැමදාම එකමනේ හාමුදුරුවෝ කියන්නේ. එහෙම හිතන ඇත් ඉන්නවා. හාමුදුරුවෝ හැමදාම එකයි කියන්නේ මද දැන්. මං අහන බුදුහාමුදුරුවෝ හැමදාම කිව්වේ මොකද්ද කියලා? දෙකක් කිව්වද එකක් කිව්වද? එකයි කිව්වේ බුදුහාමුදුරුවෝ හැමදාම. ඒකම් සත්‍යන්න ဒ ුතිය මත්ති සත්‍ය දෙකක් නෑ එකයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වෙත් එකයි. අවුරුදු 45 මුල්ලේ. මොකන්ද? අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. අනිත්‍ය නම් දුක නම් අනාත්මයි. තිලක්ෂණේ හැරතාව මොකක්ද කියන්නේ? තේරුණා නේද? අනිත්‍යයි. ලෝභය කියන්නේ වේගයක් පමණයි. ඉතින් ඔය ගම්පහ භාවනා පන්තියේදී මට වර්ධනේ චෝදනා කළා හාමුදුරුවෝ හැමදාම මේකයි කියන්නේ. හැමදාම අනිත්‍යයි කියනවා. හාමුදුරුවන්ට වටිනව නේද? එක දවසක් අනිත්‍යයි කියලා අනිත් දවසේ නිත්‍යයි <laughs> කියන්නේ. හැමදාම ඒක කියන්නේ. ඉතින් බලපුවාම අවුරුදු 4ක් 5ක් ඇවිදින්න පන්තියට අනිත්‍යයි කියන එකේ තේරුම දන්නේ නැහැ. දුකයි කියන එකේ තේරුම දන්නේ නැහැ. අනාත්මයි කියන එකේ තේරුම දන්නේ නැහැ. ඈ ඒකම තමයි කියන්නේ. අපි ඒකවත් අවබෝධයනේ හරියට. ඒක නේ කියන්නේ. <laughs> ඉතින් ඒ කියන්නේ ඒ කට්ටිය කියන්නේ මේ කටන්දර ටිකක් පාඩම් කරන්න වෙනින් කියන්න කියලා. ඒකේ කටන්දර කටන්දර පාඩම් කරන්න වෙනින් කියන්නලු. අනේ මන්නම් ওই කයි කටන්දර දන්නෙත් නෑ කියන්නෙත් නෑ මට ඕනෙත් නෑ. කටන්දර අහගන්න නම් ආච්චි අම්මා ගිනි තැපිනකොට ගිහිල්ලා ළඟින් වාඩි වෙන්නකෝ. එතකොට ආච්චි අම්මෙන් අහගන්න පුළුවන්. තේරුණේ? මන් ළඟට නම් එන්න එපා. කටන්දර අහගන්න. හ්ම්. එහෙමනම් දැන් මේ පින්නතුන්ට සතුට වෙන්නයි මම මේ ටික කිව්වේ සත්තාරිය ධනය ඊළඟට සත්ත්ව විසුද්ධිය ටික ටිකවත් ඇති වෙනවද කියලා බලන්නකෝ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි. තමන් දැන් බලන්න මට සීල විසුද්ධිය තියනවාද? චිත්ත විසුද්ධිය තියනවාද? චිත්ත විසුද්ධිය කියලා කියන්නේ සමාධිගත සිත. හැබැයි සමාධියට යන්න ඕන නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. එතන තමයි චිත්ත විසුද්ධිය කියන්නේ. බ්‍රහ්ම ලෝකෙට රින්ගන්න සමාධිගත කරලා ඉන්නවා නම් එතන චිත්ත විසුද්ධියක් නැහැ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි කියන්නේ සම්මා දිට්ඨිය ඇති වුණා කියන එකයි. ditthi විසුද්ධිය කියන්නේ. ඒ සමගම මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. දැන් එයා මග දන්නවා නොමග දන්නවා. නිවන් මග සම්මා දිට්ඨියෙන් පටන් ගන්නෙ නොමග පටන් ගන්න මිච්ඡා දිට්ඨියෙන්. අන්න මග්ගා අමග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග දන්නා නුවණ. ඊළඟ කාංකා විතරණ විසුද්ධි. දැන් ඉතින් තුනුරුවන් පිළිබඳව කිසිම සැකයක් නැහැ ඥාත. බුදුහාඳුරෝ සම්මා සම්බුද්දයි ධර්මයේ සම්දිට්ඨිකයි සංඝයා සුපරිපන්නයි කියලා හොඳටම දන්නවා. කිසි දැකයක් නැහැ. කාංකා විතරණ විසුද්ධිය කියන්නේ ඒකයි. ඊළඟට පටිපදා ඥාන දර්ශනයේ සුද්ධිය කියන්නේ උද්‍යාවී ඥානෙ, භංග ඥානෙ, බය ඥානෙ, නිබ්බිදාන පස්සනා ඥානෙ, මුංජිත කම්මතා ඥානෙ, සංකාර උපේක්ඛා ඥානෙ, පටිසංකාර ඥානෙ, අනුලෝම ඥානෙ ආදී වශයෙන් ඒ උද්‍යාවේ ඥානෙ වඩනකොට තමා තුළ ඇති වෙන ඒ ඥාන දර්ශනය. පටිපදා ඥාන දර්ශන විරුද්ධය කියන්නේ ඒකයි. ඒවත් හතරෙන් එකක්වත් මේ පින්නතුන්ට වැටිලා ඇති. ආනිය තිනවා සතුටටපත් වෙන්න, සෑහීමටපත් වෙන්න, සැනසීමටපත් වෙන්න. එhmenan අද අපිට මේ අලුත් භාවනා පන්තියේ චිත්තානුපස්සනාවයි කරන්න තියෙන්නේ. එතකොට චිත්තානුපස්සනාව කරන්න ඉස්සෙල්ලා සිත ටිකක් ශක්තිමත් කරගන්න ඕනේ. ශක්තිමත් හිතක් කියන්නේ උපේක්ෂක හිතකට. සතිහිත ශක්තිමත් කරගන්න ඕනේ, මන ශක්තිමත් කරගන්න ඕනේ. කන ශක්තිමත් කරගන්න ඕනේ. කනෙන් අසා ගන්නවා, මනෙන් දරා ගන්නවා, සිතෙන් විමසනවා. එතකොට කනයි, මනයි, සිතයි ශක්තිමත්ව තියෙන්න ඕනේ. සුණාත, ධාරේත, කරාත කියන එකට. දැන් නම් කන ශක්තිමත්ව ඇති නෑ නේද? දැන් අපි මන ශක්තිමත් කරගන්න ඕනේ. අපේ මනට විවිධ අරමුණු නිතරම ගලාගෙන එනවා. එන්නේ මොනවද? එක්ක ඇලීම, එහෙම නැත්නම් ගැටීම. ඇලීම ගැටීම එනකොටම දැවෙනවා. ඇලීම කියන්නේ රාගය, ගැටීම කියන්නේ ද්වේෂය. ඒතරත් මේ මනස නොඒක ආකාරයෙන් දැවි දැවි, තැවි තැවි තමයි තියෙන්නේ. ඒතර නිතරම ඇලීමෙන් ගැටීමෙන් දැවෙන, දැවෙන මනසකට ශක්තියක් නැහැ. මන දුර්වල වෙනවා. වැඩ වැඩි අවිවේකය. ආමේක නිසා අපි උපේක්ෂක අරමුණක් ගන්න ඕනේ. උපේක්ෂක අරමුණක් ගත්තාම අනික් අරමුණු එනවා ආවට පිළිගන්නේ අපි. අතෙන්ද මේකාග්‍ර කරගෙන ඉන්නේ. එතකොට ඒකාග්‍ර කරගෙන ඉන්නකොට විශාල ප්‍රීතියක් ඇති වෙනවා. එයි. රාග දෝෂ දෙක අයින් වෙනකොට යට යනකොට සැනසීම ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟට සැපයක් ඇති වෙනවා. සැපේ කියන්නේ සැහැල්ලු බව කියන එකයි. කයස් සැහැල්ලු වෙනවා හිතත් සැහැල්ලු වෙනවා. සැහැල්ලු කයෙන් සැහැල්ලු සිත ඊළඟට නැගිලා යනවා. අන්න ඒක තමයි උපේක්ෂාව කියන්නේ. ඔකට ඉතින් පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියලා කියනවා. ඇත්ත ඔන්න ඕකයි. උපේක්ෂක හිතක් ඇති කරගෙන බොහෝ වේලාවක් ඒ තුල රැඳී ඉන්නවා. දැන් එහෙමනම් මේ පිළිබඳව මම මූල මූලික දේශනා කරලා තිනවා සමාධිය පිළිබඳව දැන් අපි ටික වෙලාවක් සිත ශක්තිමත් කරගෙන ඊට පස්සේ චිත්තානුපස්සනාවට යමු. එහෙමනම් බුද්ධානුමතයට අනුව දැන් සෑම දිනාම උජුං කායං පනිදාය කය ඍජුව තබා ගන්න. ඍජුව තබාගෙන හෑන්ඩ් ෆෝන් තියනවා නම් ඒව කරුණා කරලා ක්‍රියා විරහිත කරන්න. එතකොට මලු තියනවා නම් ඔඩොක්කුවේ ඒ මලු දැක්කෙන් තියන්න. බෑග් එහෙම තියනවා නම් ඒව පැත්තකින් තියන්න. ඕවත් තරම් නිවන් දකින්න බෑ ඒව තියලා යන්න ඕනේ. තේරෙන්නේ නැති වෙන්නේ නැහැ. දැන් කය සැහැල්ලු කරගන්නත් ඕනේ. කය කෙලින් කරගන්නවා කිව්වන් නිකන් අර මේ මෝල් ගහක් ගිල්ලා වගේ අමාරුවෙන් තියන්න එපා. එහෙම කෙලින් කරගෙන සැහැල්ලු කරගන්න. කය සැහැල්ලු කරගත්තාම තමයි මේක කරන්න පුළුවන්. වම් අත උඩින් දකුණු අත තියාගන්න. හොඳට පය පොළවේ ස්පර්ශ වෙන්න තියන්න. පද වෙන දැන් තියන්න එපා. එහෙමනම් ඔබ සෑම දිනාටම තුන්වන් සරණයි. දැන් ඔබ දෙක පියාගන්න දැන් දැන් ඔබ සීලයෙන් පිරිසිදුයි සීලයෙන් පිරිසිදුයි සීලයෙන් පිරිසිදුයි පිරිසිදු පුණ්‍ය භූමියකට පැමිණලා සිටිනවා. දැන් බුද්ධානුමතයට අනුව අපේ එක වතාවක් පමණක් ආස්වාස කරමු ප්‍රස්වාස කරමු. එතෙන් සිට හුස්මටම හිත යොමු කරගෙන දිග්ග ස්වභාවයක් දැනෙනවා නම් දිග්ගායි දිග්ගා දිගයි දිග ස්වභාවයම දකින්න හිතන්න දැනගන්න කෙටි ස්වභාවයක් දැනුනොත් එසේ දැනගන්න